අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම සාකච්ඡාවකට එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකටයි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු අපි රජි මහත්තයන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට මාස්ටර් අපේ හඳුරන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ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 ඒ සමගම සිතීලි සිත තුළ පහළ වෙනවා. මෙසේ සිතීලි වරන් වරන් ඇති මනෝ විඥානය සහ පාදවල ගැටීම් දැනෙන කාය විඥානය එක විට ඇතිවන්නේ නෑ නේද? මගේ සතිය හරියටම සක්මන්ට යොමු වුණාදයි මට තේරෙයි. සක්මන්ට හරියටම සතිය පිහිටන විට වෙන සිතීල්ලක් එන්නේම නැද්ද? පින්වත් ස්වාමින් වහන්සේ මේ ගැටලුව මට निराකරණය කර දෙනෙමින් කාර්නිකව අයද සිටිමි. ඔබ වහන්සේට තිරුවන් සරණයි.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 පරයන්කේදී මෙනෙහි කළොත් හුස්ම රැලි 10ක් 12කට පමණ පසු සිතවිලි ගලායි. පිටක සිතවිලි විසින් කිසිත් නොමැතිව සිත සමාධිමත් වේ. මේ කෝපයක් බීමේදී සතියෙන් කෝප මෝට ලං කර ගන්නා බව, වේගුරක් මෝතුලට යන හැටි වචනේ පැහැදිලි නැහැ. ස්තුතියින් පහළට උගර දිගේ පහළට ගමන් කරන ආකාරය දැනේ. මෙවැනි දේවලදීත් තේ උගුරු කීපයක් හෝ මුළු තේ කෝප්පෙම බීමේදී සතිය පවත්වාගෙන යමි. උදේවරුව බොහෝ චිත්තක්ෂණ ගණනක් බේරා ගැනීමට හැකි නමුත් සවස් කාලයේ වන විට සිහිය පැවැත්වීම අසීරු වේ. මහන්සි දැනේ වරාහතුළු සමහර විටදී මෙහි ගත කරන කාලය තුළදී මා ලබන අත්දැකීම් වරහන් ඇතුළු විශේෂයෙන්ම සක්මයෙන් හා පරයන්කින් බැහැර වේලාවල්දී බොහෝ විචිත්‍රයි. ස්වාමීන් වහන්සේ පැවසු ආකාරයට පොතක් ලියන්න පුළුවන්. වෙනත් පෙරක නිරත වෙමින් සිටීමත් හුස්ම දැනේ. ඇවිදින විට ඇවිදින බව දැනේ. මා සතිය වඩා ආකාර වඩා ආකාරයේ නිවැරදි නේද ස්වාමින් වහන්සේ ප්‍රධාන ප්‍රධාන සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයක් වේවා. නිර්වන් සරණයි. මේකේතර ඉස්සල ප්‍රශ්නේ වගේ තමන්ගේම ජීවිතේ මීට අවුරුද්දකට ඉස්සර නැත්නම් සත්‍ය අඳුරගන්න ඉස්සර වෙලා කොහොමද ඇවිදිනකොට දැනුම දැන් ඊට පස්සේ සත්‍ය පිටලා සක්මන් කරනකොට දැනුම කොහොමද නැත්නම් භාවනා කරන්න ඉස්සලා සත්‍ය පිටවන්න ඉස්සලා නිකන් ඉඳගෙන ඉන්නකොට කොහොමද දැන් සත්‍ය පිහිටවලා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 මේ අවස්ථාවේදී විචිත්‍රයි කියලා දැනුණට ඇත්තටම භාවනා ජීවිතයේ විචිත්‍රාරිය තව ඉස්සරහට තියෙනවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ ටික මේ කරන්න පුළුවන් හරිය දැම්ම දැම්ම කරගෙන හිටියේ නැත්තම් අපිට ඒ විචිත්‍ර දේවල් වලට කවදාකවත් යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේක දැනටමත් ආයෝජනය කරලා මේ විදියට භවනා කරලා තවදුරටත් ඒ ගත්ත ගැම්ම දිගේ ඉදිරියට යනකොට ධම්මං රසං ධම්ම රසෝ ජිනාති සියලුම රසයන්ට වැඩිය මේ ධර්ම රසය එන්න පටන් ගන්නවා මේ වෙලාවේදී ලියන්න හිතෙනවා අර වෙලාවේ හිතෙනවා ලියලා වැඩක් නැහැ ඒ තරම්ම මේකේ සර්වඥාන්සික වචනේ කියනනම් මේ වදයක් හපනවා වගේ මදුපිණ්ඩයක් වගේ කොයි රසේ පැත්තෙන් රස බැලුවත් එකයි අර මද දැනුම තියෙනකොට තමයි ලියන්න හිතෙන්නේ තාම මොන්ටිසෝරි පන්ති ඉන්නකොට ඔය 30ට ගියාට පස්සේ එහෙම ලියලා ඉවර කරන්න බැරි තරම් ඕජාවක් මදු පිණ්ඩයක් රසයක් මේකේ තියෙනවා. ඒ නිසා මේ යන ක්‍රමේ 100%ක් සතිය කියලා හිතන්නත් එපා. 100%ක් සතිය නෑ කියලා හිතන්නත් එපා. කාලානුරූපෝ සිටින වර්ධනයේදී බලබලා අන්නේක වර්ධනය සඳහා, දියුණු කිරීම සඳහා, භාවිතයේ සඳහා, බහුලීකතයේ සඳහා කරගෙන කරගෙන යනකොට ඇත්තටම ඒ සඳහා තමන් ගන්න ප්‍රයත්නත් හරි විචිත්‍රයි. එතකොට භාවනාවේ පෙන්ලා දෙන කරුණුත් හරි විචිත්‍රයි. ඉතින් ඒකට තමයි මේ පාර කැපිලා තියෙන්නේ. නිසා කළ යුතු අනුග්‍රහය නම් මේ ගැම්ම කඩා ගන්න නැතුව ශක්ති ප්‍රමාණය මේකට අනුග්‍රහ කරනවා. ඒකට කියනවා විපස්සනා අනුග්‍රහිතය කියලා. ඉතින් ඒක කරන්ට දහිතේ මන්ත වෙන්න මේ ප්‍රමාණයට ලියපුවාම ඇති වෙන ඒ ගැන එච්චරම ව්‍යාපෘත වෙන්නේ නැතුව භාවනාවටම විපස්සනා අනුග්‍රහිතවලටම ප්‍රධාන තැන දීලා කටයුතු කරන්න කියන එක තමයි දෙන්න පුළුවන් උපදේශය. ගත්පර ස්වාමීන් වහන්සේ මා වැලිමලුවේ සක්මනේහි වම දක්න වශයෙන් මෙනෙහි කොට පසුව සීතල උණුසුම් පද මෘදු වශයෙන් බලමි. ඊට ඉක්මනින් සිතීලි හටගනී. නැවතත් වම දක්න වශයෙන් මෙනෙහි කොට සිත පාදවලට ගන්නට බැලුවත් වහාම යලිත් සිතීලි වලට යටවේ. නමුත් සතිය පාදවලට යලිත් ගත හැක. මෙසේ විනාඩි 45ක් පමණ සක්මන් කරමි. දෙනෙත් බර ගතියක්ද අවසානයේදී දැනේ. එවිට පරයන්කයට පැමිණ හිඳ ගතිමි. කය ඊතා පහසෙන් තබා ගතිමි. පසුව මම දැන් මෙතන යන්නේ මෙනෙහි කරමි. සුළු වේලාවකින් සිතවිලි මම දැන් මෙතන යන්නේ යට කරගෙන නොදැනුවත්ම පැමිණේ. යලිත් මොහොතකින් සිතවිලි යට කරගෙන සමාධි හිතක් පහළවන බව හොඳින්ම වැටහි. එහෙත් එය ඊටාම සුළු වේලාවකින් අතුරුදන් වී යලිත් සිතවිලි වලට වැටේ. මෙතෙක් මේ හොඳින් වටහා ගත්තත් මෙම පරයන්ක කීපය තුලදී වටහා ගත්තේ මෙම පරයන්ක කීපය තුලදීය.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 නමුත් අනුග්‍රහ කළොත් වර්ධන වේගය වැඩි. ඉතින් ඒක නිසා ඊයේ හවස කරපු ධර්මදේශනාවේ කාරණාවයි මම මතක් කරන්නේ. ඒ වගේ වෙලාවට මන් දෝත්සහයි වෙන්නේ නැතුව හිත නරක කරගන්න නැතුව නුරුස්නා ගති පහල කරන්නේ නැතුව මෙච්චර කරලත් මට හිතිලි එනවා කියන එක නෙවෙයි ගන්න තියෙන්නේ. මෙච්චර හිතිලි තිබුණත් මට නැවත අරමුණට ගන්න පුළුවන්. අරමුණට ගත්ත ගමන් මට හිත විවේක වෙනවා කියන එක හරි පැත්ත, ප්‍රගතිශීලී පැත්ත යෝනිසෝමනසිකාරය ඉස්සර කරන තරමට දැනුවත් වුණොත් මේ අහන ප්‍රශ්නෙට උත්තරේ ඒක තමයි ඉක්මනට යන්නත් වැඩි වෙලා පවතිනත් ඒක අනුග්‍රහයක් වෙන්න ඉඩ තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පෙර දිනේ බඩවිරේක වන ප්‍රශ්නේ නැගුවේ මමයි. ඔබ වහන්සේ පැවසු පරිදිම සතියේ නොසිටින වෙලාවක් නැහැ. එම නිසා එදිනෙදා කටයුතු සිදුවන යාන්ත්‍රණය අවබෝධ වෙමින් පවතී. උදාහරණ දානය ගැනීමේදී ආහාරවල සිදුවන දේ මුල සිට පෙනේ. වර්තමාන මොහොතේ සිත පැවැත්වීමේ පහසු අත්දැකීමි. සිත අනාගතයට යන විට දැනෙන අපහසුවද දකිමි. යම් විටක සතිය ගිලින විටදීද මෙම කොටසේ සතිය නොපැවතුනා ලෙසද මෙතෙන් සිට සතිය පවතිනවා ලෙස දැනේ. SMS කාවැදී ඇත. නමුත් නමුදු හෙට දිනේ ගිහි ගෙදරට ගිය පසු රැකියාවත් සමග අවිවේකීව ගත කරන ජීවිතය මෙම සතියට බාධාවක් ලෙස වැටහේ. යටපත් වීගෙන යන මානය, ditthිය ආදී සෙමින් යලි වැඩි. එබැවින් ඉන් මිදීමට ආශාවක් උපදී. අල්පේච්ඡ ජීවිතයකට කැමැතිය. මට පොඩි පුතෙකු සිටින බැවින් දැම්මම ගිහිගේ හැර යා නොහැක. නමුත් රැකියාව කියන පලිබෝධයෙන් මිදීමට හැකිය. සිත විවේකී වීමට කියයි. මේ විතර්කයක් ලෙස නිතරම සිතට පැමිණේ. ඒ දෙස බලා සිටින විට නැවත සතිය පිහිටියද වරින් වර එකම සිතිවිල්ල පැමිණ යන විට ඇතිවන කම්පන හේතුවෙන් සමාධියට යම් බාධාවක් ඇති බව පෙනේ. මෙම සිතිවිල්ල ඇත්තටම මම ක්‍රියාත්මක කළොත් එය අන්තගාමී වීමක්ද මට අනුකම්පා කර පිළිතුරක් සපයනසේක්වා. ඔබ වහන්සේට ත්‍රිගතනී අනන්ත ගුණ බලයෙන් යහපතක්ම වේවා. ඔව් බඩවිරයක් ගැන කතා කරේ හැබැයි බඩවිරේ කියන නතර වෙලා වගේ පේන්නේ.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 ওই හිතවිලි වල අන්තර්ගතය ගැන බොරි කරන්න කලබල වෙන්න යන්නේ නැතුව මේ මෙච්චර ලස්සනට විවේකයේ හම්බෙලා ලස්සන ගැම්ම අල්ලගෙන යන වෙලාවේ කෙලෙස් වැඩ කරන හැටි. මායя වැඩ කරන හැටි. Tamanටම තමන් පිහියෙන් යන ගන්න හැටි. ඒකල හිතනවා මම මේ අනින් මට පිහින් අයිනෙක් ගන්න මේ හිතන්න හදන්නේ කියලා කියනවා. නෑ දැන් පිහින් අනින්නේ තමයි. මේ හම්බ වෙච්ච වෙලාවේ භවනා කරන වෙනුවට මේ මට මාන්නේ තුනී වෙනව වෙනුවට හෙට වැඩේයි.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 මාව සාකේ කරගන්න හදනවා ස්වාමීන් වහන්සේ මේ ලියුමට අස්සම් කරනවාද මං වගේ මිනිහෙක් කප්පට අස්සම් කරයි කියලා හිතනවා. ලියුම කියවගෙන යනකොට මට කරප්පන් එනවා. මේ පිටපොට ගිහිල්ලා පිටපොට ගිය එක අනුගිත් ගන්නවා. මේ එක්කෙනෙක්වත් මේකෙන් ගැලවිලා නැහැ ඔක්කොමලා ඉන්නවා. මේ එක්ක නෑ ලියන්නේ. මම මේ ලියන එක නඩ බයින්ව නෙවෙයි. ඒ නිසා කරුණා කරලා මේ අපිට තියෙන හැම චිත්තක්ෂණයකම වැදගත් ඒ චිත්තක්ෂණය මේ අනාගත සැලසුම් හදන්න ගිහිල්ලා ඒ හොඳ දේකුත් නෙමෙයි ඒකේ පශ්චාත්තාපය විතරයි තියෙන්නේ. ආන් ඒ වගේ නිකන් මේ සරල ඍජු ඕඩම පොට්ටේකට උනත් අත ගාලා කියන්න බලම් වැරද්දක් විතර තියෙන්නේ. අන්න ඒ ටික හදාගන්න. එතකොට මම සාහතික වෙන්නම්. අනාගතේ Taman වෙනුවෙන් වෙන්න ඕනේ හොඳම දේ වෙයි. කල්පනා කෙරුවොත් නම් ගන්න තියෙන කක්කාවම තමයි ගන්න. ඒ නිසා ධර්මයේ කියලා ඉන්න කෙනාට සීලයක සමාධියක ප්‍රඥාවක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 කරන් ඇතුලේ ඒ කලින් සකසා ඇති කාලසටහනක් අනුව ක්‍රියා කරන නිසා සතියෙන් සිට අප ඇති කරගන්නා කුසල් වලින් කොපමණ තරම් වූ බලපෑමක් අපගේ ජීවිතයට කරයිද කරුණාකර පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි වහන්සිට තෙරුවන් සරණයි ඇත්තටම එක තැනක සඳහන් කළා තියෙනවා මේ කල්ලාදෝ සැලසුම් කරපු එකක් නිසා අපිට මේ කයෙන් වෙන දේ හිතට වෙන දේ අපිට පාලනය කරගන්න බැරි වෙයි කියලා. ඒක එක අන්තයක්. ඒකට සරුවත් chance කියන්නේ නියතගතික වාදය කියලා ඔක්කොම පෙර සලසම් කරපු සල්සුන් කිවිදිට වෙන ඔක්කොම කර්මෙන් සිද්ධ වෙනවා මට කරන්න දෙයක් නැහැ කියලා. ඒක 100%ක් හරි නෑ. නමුත් යම් ප්‍රමාණයකට කරුණු කර්මජ නිසා වෙනවා. කර්ම හේතුයෙන්. යම් ප්‍රමාණයකට ඉඩක් තියෙනවා චිත්තජ හේතුවක්. පැහැදිලි හිතින් කරනවා නම් ඒක තමයි අනදර කරනවා අඩුයි. ආය උතුජ ආහාරදි කියලා හේතු රාශියක් තියෙනවා. ඒ නිසා සතියෙන් පෙන්නලා දෙන්නේ උඹ හිතන තරම් ඕක උඹට පාලනය කරගන්න බෑ. ඒක දන්නේ නැතුව තටමඬ තටමඬ දඟලන්න දඟලන්න මේක තවත් මඩ ගොහරුව අවුල් වෙන එකයි වෙන්නේ. ඒ නිසා සතියෙන් බලා ඉන්නකොට උඹ දඟලැව්වත් නැතත් මේවා වෙනස් වෙනවා. එතකොට මේ අනිත්‍ය සංඥාවේ නිත්‍ය සංඥාවේ නෙවෙයි බලා ඉන්නකොට හැබැයි නේ බුදුහාමරගේ උපදේ හරිනේ ආස්වාද ප්‍රසවාසී දිහා බල හිටියත් වෙනස් වෙනවා. හක්මන දිහා බල හිටියත් වෙනස් වෙනවා. කොයි දේ බැලුවත් වෙනස් වෙනවා කියලා සතියට අහු වෙනවා. ඒකට මේ වෙනස් වෙන දේ ඉසුබුලන්ටවත් චිත්තක්ෂණයක් ඉඳ නොතබා අපිව පෙළන නිසා ඒක තවන නිසා මේකේ තියෙන හති කොන දුක. පොසත් දුප්පත් ભેදයක් ඥානපිරිම් ભેදයක් මොකක්වත් නැහැ හති කොන දුකක්. නමුත් මේ දුක මගේ කියාගන්න එකයි පෘථග්ජනකම කියන්නේ.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 තියෙන හැටි ඇඟේ දාගෙන මම මාගේ මගේ ආත්මේ කියන වෙනකොට මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කිව්වොත් ඒ මම පාලනය කරන්න ගිහිල්ලා පෙරදිලා පශ්චාත්තාප වෙන වෙනකොට පාලනය නොකර මම කොහොමදක් තියෙන්නේ අරියාදුවට බව දැනගත්තාම ලොකු සතුටක් තියෙනවා. තියෙන්නේ අරියාදුවටමයි. අපි හිතන්නේ අරියාදුමේ අල්ලපු gedර මිනිස්සු කරපු එකක් ආණ්ඩුව කරපු එකක් ඍතුයෙන් කරපු එකක්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 අනාවේකේ පළ කරන්න බැරි දුර්වල තත්යකටපත් වෙනවා. ඒ නිසා සතියෙන් පෙන්නනවා මේ මෝඩ බිස්නස් එක. මේ තකතිරු තර්කණය. මේ Tamanටම දෙස් දෙන තර්කණේ පැත්තක තියලා මේවා න්‍යාය ධර්ම වගේක් තියෙනවා. කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම කියලා අනේ නියාම ධර්ම දැනගත්තාම Tamanට ඒක දරතයක්, බරක්, අසහනයක් ආතතියක් නැතුව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 ලස්සන සුන්දර නිර්මාණයක් මේක හිතට ඕන තාට හැඩ ගහන්න ගියාම අජුව වෙනවා. අර ස්වභාවික సౌందර්යය මතුවෙන්නේ සතියෙන් බලන කෙනාට තමයි. ඒ නිසා ඒක පිහිටව ගන්න අමාරුයි. පිහිටව ගත්තට පස්සේ තමන්ට ලස්සන ගීතෙට ලස්සන సౌందර්යයට කොටස්කාරයක් වෙලා සතුටු වෙන්න පුළුවන්. නැත්තම් මේකත් එක්ක උරුට්ටු වෙලා තල්ල කඩා ගන්නවා, දත කඩා ගන්නවා, රණ්ඩු කරන එක තමයි තියෙන්නේ. ඉතින් ඒක තමයි ලෝකයා කරන්නේ.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 ස්වාමීන් වහන්සේ කියපු ඒක තමයි දැනගන්න ඕනේ. කියන්න බෑනේ කියපේ මොකද්ද කියලා? සක්මන් කරන වෙලාවේදී ඒක වෙලාවක සිත පිට ගිහිල්ලා ආපහු එනවා කියලා ඉබේටම එනවා. ඒක සිහින් දකිනවා. සමහරලාදී පිට ගිහිල්ලා තිනකොට දැන් මගේ සිත් ඉන්න කියනවා දැන් පිට ගිහිල්ලා තින්නේ මූල කර්මස්තරට එන්න කියලා. ඒතර එහෙම දෙකක් තියනවාද කියලා තමයි දැනගන්න ඕනේ. හොඳ ඒ දෙකේදී හිත Tamangeම මේ අගේ ආඩම්බර හැටියට ඉබේන එකද හොඳ නැත්නම් ලනුවකින් ඇදලා වගේ ආපහු චේතනාපූර්වක ගන්න එක මේ දෙකෙන් කොයි එකටද තමයි වඩා කැමති නැත්නම් රුචිකත්වයේ තියෙන තම හොඳයි කියලා හිතෙන්නේ අර රුචිකත්වයේ එහෙම නෙමෙයි දැන් අර මටම සිතේලි තේරිලා දැන් මූල කර්මස්ථයට යන්න කියලා එහෙම කරනකොට සතිය වැඩි වීමක් තියෙනවා කියලා දැනගන්නවා. මම නැවත මගේ මම ප්‍රශ්න නගනවා ඔය කීප එකම හොඳ සතියක් තියෙන්නේ නැත්නම් හොඳ සතියක් නියෝජනය වෙන්නේ පිටිගිය බව දැනගත්තම ඉබේන එකේද එහෙම නැත්නම් පිටිගිය බව දැනගෙන චේතනා කරලා ආපහු අරමුණට සසංකාරිකව ගන්න එකේද වඩා හොඳ සතිය තියෙන්නේ. ඒක මම නම් අහනවා ප්‍රශ්නයක් විදියට අපි දෙන්නා මාතෘකාවේ ඉන්නේ දැන් මම ප්‍රශ්නයක් අහනවා මේ දෙකෙන් Taman දන්න විදියට දැන වැරද්ද බව දැනගත්ත ගමන් ඉබේම යා හදා ගන්නකොටද හොඳ සතියක් තියෙනව නැත්නම් Taman ඒකට චේතනාපූර්වක උතන හොඳ නැහැ උතන කෙලෙස් මෙතන නික්ලිෂි මෙතෙන් දෙන්න කියලා Taman හිතර කරනකොටද වඩා හොඳ සතිය නැත්නම් සතිය වඩා කාර්යක්ෂම මේ දෙකෙන් කොයි එකද කියලා අහුවොත් මොකද්ද හිතෙන්නේ සභාව වෙන කවුරු හරි කැමතිද මේ ප්‍රශ්නේ ඔකේ අවසර ගෞරවනීය ස්වාමීන් වහන්සේ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 සතියට ආපසු ඉබේම එනවා. එතකොට සමහර විට ස්වාමීන් වහන්සේ සතියට සිත ආපසු ආ විට පමණයි දන්නේ හිත ගිය බව. දෙවෙනි අවස්ථාවේදී හිත වෙනත් සිතුවිලි වල අතරමං වී ඒ පිළිබඳ සිතමින් සිටින විට හිත සතිමත් වෙනවා දැන් හිත තියෙන්නේ සක්මනේ නෙවෙයි වෙනත් සිතවිලි වල ගැන බව. එතකොට හිත බොහොම අරගලයක් කරනවා ස්වාමීන් වහන්ස නැවතත් සක්මනේ පිළිබඳ සතියට පාද චලනය ශරීර චලනය පිළිබඳ සතියට ආපහු සිත ගැනීමට අරගලයක් කරනවා එම අවස්ථාවේදී ගෞරවනීය ස්වාමීන් වහන්ස හිත තියෙන්නේ හිත දෙපැත්තට අදිනවා මොහොතක් අර සිතවිලි වලට සමහර විට මේ සිතවිලි ඊටමත් අවශ්‍ය ගිහි ජීවිතයේදී සාමාන්‍යයෙන් අපට ඇතිවන අවස්ථා පිළිබඳ සිතවිලි වෙන්න පුළුවන්. එතකොට හිත එම සිතවිලි වලට ප්‍රමුඛත්වයක් දීමට එක පැත්තකින් අදිනවා ස්වාමීන් වහන්සේ. අනිත් පැත්තෙන් මා දැන් ඉන්නේ සක්මන් භාවනාවේ මා දැන් ඉන්නේ නේවාසික වැඩමුළුවක නිසා මගේ දැන් කාර්ය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 අවසර. පළවෙනි අවස්ථාවේ හිත ආපස්සු එන විට ඉබේම එන විට සමහර විට සුක්ෂමව දැනෙනවා ස්වාමීන් වහන්සේ සිතවිලි වලින් අර චිත්තක්ෂණයක් ඇතුළත ආපසු සතියට එන ඒ මාරු වීම ක්‍රොස්ඕවර් ඒක ගැන හිත දන්නවා. සමහර විට සතියට ඒක අනුවස්සාවක් සමා වෙන. දෙවෙනි අනුවස්ථාව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 ප්‍රමුඛත්වය දෙන හිත සමග ඝට්ටණයකට ඇවිල්ලා ඊටමත් වීරයක් කරමින් සතියට එන්නේ. නමුත් ආපසු ඒම මට මට පහසුයි. නමුත් ආපසු ඒම මම දන්නේ නැතුව එනවා නම් මට එතන පොඩි ඉස්සර තිබුණා පසුතැවීමක් සිතට වෙන දෙයක් දන්නේ නැහැ කියන එක. නමුත් ඊයේ සහ පෙරේදා ඔබ වහන්සේගේ ධර්මදේශනාවලින් අනතුරුව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 මේකට අදාළ නමුත් දාන්න සම්බන්ධව. Taman මේ වගේ සංඝයා වැඩ ඉන තැනකට අරණ්‍ය සීනාසනික දුර බෑහැර ඉඳලා ඇවිල්ලා සසංකාරිකව සකස් කළ සංවිධාන දානයක් දෙනවා. ඒතර තමයි දන්නවා මෙච්චර සංඝයා මෙච්චර මුදල මෙච්චර කාලය මෙච්චර ශ්‍රමය කියලා. ඊට පස්සේ හදිස්සිය වගේ ඉතින් ඇතිවිච්ච සද්ධාව ගේ ඉස්සරහින් වන්න සංඝයා වංශනමක් වයින්කොට තැම්පිච්ච බතක් ගේ ඇතුලේ තියෙන එක පාරට හිතෙනවා තැම්පිච්ච බතින් හැන්දක් මේ පාත්‍රයට දාන්න ඕන කියලා. ඒතර කිසිම සංවිධානයක් නැහැ. මොකද සංඝයා කවුද කියලා දන්නෙත් නැහැ. දඩස් කාලා බෙදෙනවා. ඒතර මේ සංවිධානය කරලා දෙන දාණය සහ අර ඒ වෙලාවට කිසිම පෙළඹීමක් නැතුව දඩස් කාලා දෙන දාන දෙකෙන් කොයි එකද හොඳ කියලා අහුවොත් කොහොමද කියන්නේ? එක්කෙනෙක් කියුම් බෑ. හදිසියේ දෙන එක හොඳයි කියනවා. ඉතින් ඒක නිසා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 ඒක කරන්න ලක්ෂ කෝටි වාරයක් දන් දෙන්න ඕන. දීලා දීලා දීලා දන් දුන්නට ඒක ඇබ්බැහියට දෙනව නොදී බෑ අපට ගන්න. සංඝවංශනමක් පින්න පාද වන්නකොට ඒකට ඉතින් ආයෙ කියන දෙනවා. ඒ ඒ දෙන්නේ ගැම්මට. ඒ දෙන්නේ ඇබ්බැහියට. අන්න ඒක තමයි උසස්ම දාන්නේ. ඒ වගේම භාවනා කරනකොට හිත පිට යනවා. Taman දාන්නෝ අරමුණ සක්මනේ නම් මෙතනයි ඉන්න ඕනේ පරියන්කේ මෙහෙමයි. ඒක දැන් හිතේම ඇතුලේ ඉන්නව දෙන්නා. පිට ගිහිල්ලා එයා දන්නවා පිට හිටියොත් කෙලස්. අරමුණට આવොත් නික්ලෙස්. එතකොට එකපාරට ඇවිල්ලා කියන අඩේ මම හිටියේ අසවල් හිතවිල්ල කියලා. එතකොට ආපු හැටි දන්නෙත් නැහැ. චේතනාපූර්වක කියලා දන්නෙත් නැහැ. දැන් ඔන්න මෙගොඩට ආවට පස්සේ තේරෙනවා. ඉතින් අය වුණාට නිකන් මට අයියා වෙන්න වෙලාවක් හම්බුනේ නැහැ මට අක්කා වෙන්න උනේ නැහනේ. ඉතින් ඒකට තියෙනවා පුංචි මේ පශ්චාත්තාපයක් තියෙනවා. ඉසලපාතක මහත්තයා දෙතන පොඩ්ඩ හිර වුණා. ඒ නිසා මේ චේතනාපූර්වක පහර කළ මේක නික්ලේශී මේක කෙලේශී ඒ නිසා කෙලේශී තැන නික්ලේශීට යන්න ඕනේ මේකයි මගේ චේතනාව මං කණින් ඇදගෙන ඕන් ගිරිනවා කියනකොට නිකන් කුසල් වගේ නිකන් කාර්යක්ෂමයි වගේ තේරෙනවා. නමුත් ධර්මයේ කියලා කියන්නේ එවැනි මෙහෙවීමකින් කරන දෙයට කියනවා සසංකාරික කියලා. මෙහෙවීමකින් තොරව සිදුවෙන දෙයට කියනවා අසංස්කාරික කියලා. ඒ නිසා කුසලය බලවත් වෙන්නේ අසංස්කාරික සෝමනස්ස සාගත කුසල් කියලා ඕක අභිධර්මයේ උගන්වනවා. මේක සාමාන්‍යයෙන් බෞද්ධයා හිතන්නේ හයියෙන් බෙර ගහපු තාලෙට, දඟලපු තාලෙට, ගහ බැනගත්ත තාලට කුසල් කියලා. එහෙම නෙවෙයි වෙන්නේ ඒක ඇබ්බැහියට වෙන්න ඕන. ඉතින් කවදා හරි අපිට තේරෙයි භාවනා කරනකොට පළවෙනියෙන් අහපු ප්‍රශ්නේ එතන තියෙන්නේ විතක හිත ලැජ්ජ බය පිහිටලා වැරද්ද කියලා දැනගන්නකොටම ඇවිල්ලා අරමුණේ හිටිනවා. විතක හිත ගිය අරමුණේ තියෙන හිත ගන්නා ගතිය නිසා කාම දනවන ගතිය නිසා ඒකට වැදගත්කමක් දීලා එහා මැත්ත මෙහා පැත්තට පෙරබාන හිතවිල්ලේ ඉන්නවද මේකට යනවද මෙතන හිතවිල්ලේ ඉන්නවනම් ඒක ගිහි ගෙදර වැදගත් ඊටාම වැදගත් තීන්දුවක්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 අලකොල මීනකොල දෙක දන්නේ නැතුව වගේ අනාගත ජීවිතයක් තියෙන. කවදාවත් අනාගාමි වෙන්න වෙන්නේ නැහැ ඒකට. හැබැයි අනාගන්න පුළුවන්. ඉතින් දෙන්නේ කතා කරනකොට අහගෙන ඉන්නකොට පේන කොච්චර අනාගනද තියෙන්නේ කියලා. කෙරුව දන්නෙත් නැහැ, උනා දන්නෙත් නැහැ. අහනවත් දන්නෙත් නැහැ, ඇහෙනවත් දන්නේ. ඉතින් මේක නිකන් ගඟට ඉනි කැපුවා වගේ මුණින් අපු භාජනයකට වතුරක් කිරුවා වගේ යන්නේ. ඉතින් නමුත් සමහරෙකුට මේක හොඳටම පිරිසිදුයි. මේ කියන දේ පිරිසිදුයි. ඉතින් එහෙම සභාවක දෙකොටසම ඉන්නවා. ඒ නිසා අර තේරෙන්නේ නැති අය නොසලකා යන්නත් නරකයි. ඒගොල්ලන් කියන්න ඕනේ. නමුත් අනික් අයටත් මේකේ ධර්ම රසයක් මත විදිහට කටයුතු කරන්න. එතකොට මට මේ පුද්ගලිකව ප්‍රශ්න අහන්න වෙනවා. හරස් ප්‍රශ්න අහලා උසාවියට කැඳවලා විත්ති කුඩුවේ තියලා නඩු විසඳන්න වෙනවා. ඉතින් හුඟ දෙනෙක් බයයි මොකද මගේ කට හොඳ නැහැනේ. දඩස් කාලා මම බෙල්ල ගහලා දානවනේ. නමුත්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 අවසර ස්වාමීන් වහන්ස ඒ පිළිබඳ තවත් වැඩිදුර පැහැදිලි කර ගැනීමක් කර ගැනීමට ඔබ වහන්සේගෙන් අවසරද? ඔව්. අවසරයි ස්වාමීන් වහන්ස. ඊයේ රාත්‍රී ධර්මදේශනයෙන් පසු මේ හිත එනවාද ආපසු ගන්නවාද පිළිබඳව මම පැය භාගයක් විතර ඒ පිළිබඳව පරිශ නිරීක්ෂණය කළා ස්වාමීන් වහන්ස. එතකොට සමහර අවස්ථා තිබුණා හිත එනවාද ගන්නවාද කියන එක පැහැදිලි නෑ ස්වාමීන් වහන්ස. ආයිමත් සතිමත් වෙනවා හිත. නමුත් කොතරම් ඒ පිළිබඳ බලාගෙන හිටියත් සතියේ ආනාපානයේ රැඳිලා සිතවිලි වලට හිත පිට ගිය විට නැවත සමහර විට දැනෙනවා ආවා ඉබේ සමහර විට දැනෙනවා වෙරවැයමකින් ගන්නවා ස්වාමීන් වහන්සේ තවත් අවස්ථාවක් තිබ්බා මගේ හිත සහ විශ්ලේෂණය සූක්ෂම නැහැ මේ දෙකෙන් හරියටම වන්නේ කුමක්ද කියලා. හොඳයි එහෙම වෙනකොට යෝගාවචරය මොකද්ද කරන්න ඕන කියලා අහුවොත් මොකද්ද දෙන උත්තරේ? මෙහෙම මේකේ මෙතන ඉන්න කෙනා මොකද්ද කළ යුතු අනුග්‍රහය? මොකද්ද විපස්සනා අනුග්‍රහිතය? මොකද්ද කොහොමද මේ ආය කමඨාන සුද්ධ කරන්න ඕනේ? මොකද්ද උත්තරේ වෙන්නේ? මොකද්ද උපදේශය වෙන්නේ? ඒකද මගෙන් අහන්නේ? Um, අවස්ථ ස්වාමීන් වහන්සේ ඒකම නෙවෙයි නමුත් um, ඔබ වහන්සේ පළවෙනි සැරේට ප්‍රශ්නයක් ඇහුවා හිත එනවද ගන්නවද ඒ දෙකෙන් කැමති මොකක්ද ඔය දෙක දෙකම සිද්ධ වෙන බව දන්නවා. දැන් යෝගාවචරය මේක ප්‍රසිද්ධියේ හොඳට පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒකල යෝගාවචරය ඇහුවොත් දැන් මම මේ වගේ ඉන්න තැනක ඉන්න මම මගේ කමඨාන සුද්ධ කරලා දෙන්න මොකද්ද මගේ උපදේශේ මට දෙන උපදේශේ මොකද්ද මම කළ යුත්තේ කියලා දැන් මම ඇහුවොත් මොකද්ද දෙන උත්තරේ? අවසර ස්වාමීන් වහන්ස තවත් සත්‍යමත්ව නිරීක්ෂණය කිරීමට එවිට මට හිතෙනවා තව කල් ගියාට පසුව පැහැදිලි වේවි. පැහැදිලිව මෙතන කාලය විතරයි වැටෙන්නේ. එහෙනම් යෝගාචර මෙතන නතර කරොත් බහුමත වලට යනවා. දිගට කෙරුවොත් යාට තේරෙනවා මේ අර්ධ නිරීක්ෂණයේ කිදෙන අර්ධ විනිශ්චය yaadෙන්නේ නැහැ. ඒ හොඳම දේ තමයි මම දැන් ඉන්නේ අතිරණයක ආංශික දැනුමක පාර්ශ්වික දැනුමක ඒ නිසා මම මේකම නැවත නැවත බලන්න ඕන හැබැයි විවේචනාත්මක ස්වරූපයෙන් බලන්න ඕන මේක එනවාමයි කියන අදහසට පක්ෂග්‍රාහී වෙන්නත් එපා මේක ගන්නවාමයි කියන අදහසට පක්ෂග්‍රාහී වෙන්න මේකට කියනවා choiceless awareness කියලා දැනුම තියෙනවා පූර්ව නිගමනයක් නැහැ දැන් ওই විනිශ්චය දීපු ගමන් අපි පූර්ව නිගමනයකට වැටෙනවා ඒක නොදෙන්නයි මම මේ පරිසං වෙන්නේ ඒක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 හැබැයි එහෙම නැති කෙනාට එහෙම කිව්වට ඒක යාට දරන්න බෑ. යාට අල්ලන්න බෑ. ඉතින් ඒ නිසා ওই වගේ මට්ටම ගිහලා කරකොල කරකොල වීසි කළා දාන්න තියෙන්නේ. ගිහලා ගොඩ වරින්. එහෙම නැතුව තව කෙනෙක්ගේ මෙහෙමට ගියොත් සසංකාරිකමයි. අසංස්කාරික නෑ දැනුම. අසංස්කාරික දැනුම එන්න මේකට යෙදෙන්න ඕනේ. තමයි යෙදিলা කටයුතු කරන්න ඕනේ. මේ අතින් බලනකොට අපි ඔක්කොටම සියලු මානවයන්ට හැම ඔක්කොටම ඒක හැකියාව තියෙන. මේ සැකේ තියෙන කෙනාට සද්ධාව මදි එක්කනට අත්දැකීම් නැති කෙනාට සතිය නැති කෙනා හැමදාම පසට ආදිනවා. බෑ බෑ ඌ අපට තේරෙන්නේ නැහැ. ඌව සරුවචන්නාංශික වැඩ ඌව පරමාර්ථ ධර්ම අපට බෑ කියලා පස ගන්න. යන මනුස්සයට පේනවා ගිහිල්ලා බලනකොට කවුරක්වත් විරුද්ධ පක්ෂයක් නැහැ. නිතරම ජයක් තියෙනවා. ඉතින් මේ වගේ මට පුද්ගලිකව ප්‍රකාශ කර တဲ့ මේ වගේ මට්ටමට යන්න දවස් 7-8ක් එක දිගට භාවනා කරන්න ඕනේ මගේ සාමාන්‍ය දැනුම හැටියට. එක දවසක භාවනාවක් හෝ දවසට පැය ගානේ භාවනා කරලා අපි කොහොම මෙතෙන්ට යන්නද කියලා හිතන්නේ. එහෙමවත් නොකරන පිරිසනේ වැඩි. එක දවසක් දිගට භාවනා කරන හෝ දවසට පැයක්වත් භාවනා කරන කොච්චර සුළු පිරිසක්ද ඉන්නේ.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 අපිට කන්නත් දෙයි බොණ්ඩත් දෙයි ඉඳුන් හිටුන් දෙයි දරුවන්ගේ රස අවුරුත් හතර දෙයි ඉංග්‍රීසි තුගන්නයි රටත් යවයි. කවුරක්වත් විශ්වාස කරන්නේ නැහැ. ඔක්කොමලා හිතන්නේ රට ගිහිල්ලා ඉවරලා භාවනා කරා. උන්ට එක ජීවිතකින් නම් කරන්න හම්බ වෙන්නේ වැඩි. ඒක නිසා සාකච්ඡාව මෙතෙන් ගියාම මට වෙලා යනවා තේරෙන්නේ නැහැ. ඒ මොකද මේක කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් මේක අල්ලගත්තොත් එදා ඉඳලා මේ මනස හැම අකුසලයකින්ම කුසලයක් ඇති කරගන්නවා. හැම පෙරදිලකින්ම ප්‍රමෝදයක් ඇති කරගන්නවා. හැම දරතේකින්ම ධර්ම රසයක් මතු කරනවා. හැම දුකකින්ම දුක් ආර්ය සත්‍ය මතු කරගන්නවා. ඊට පස්සේ ජීවිතය කියලා කියන්නේ නිකන් සුන්දර දෙයක්. විනෝදාංශයක් විතරයි. හැබැයි ඔය දේ දන්නේ නැතුව, ඔතෙන්ට යන්නේ නැතුව කරන බහන හරි වෙහෙසයි. ගැඹුරුයි. අමාරුයි. ඔතන ගියාට පස්සේ නම් පුදුම සතුටක් තියෙනවා. මේ හැම එකකම ධර්ම එකතු කරන නිසා ඉතින් අපි යන්ද ඊගා ප්‍රශ්නෙට. අවසර ස්වාමීන් වහන්සේ ඒ විදිහට වෙන කෙනෙක්ගේ ප්‍රශ්නයකින් ප්‍රශ්නයකින් වුණත් අපිට නැගෙන අතුරු ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් විමසීමට අවස්ථරද ඊළඟ ප්‍රශ්නවලදී? ඒ තරම්ම මට දැනුම තියෙනනේ. <laughs> ඔබ වහන්සේ අපේ මාව අන්දන්න හදන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අතුරු ප්‍රශ්න නෙවෙයි භාවනා පිළිබඳව ඉදිරිපත් වෙනවා නම් කිසිම කෙනෙකුගේ කිසිම එවැනි ඉල්ලීමකට පසු බාන්න එපා.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 ඒ දිගටම පැවතුනේ නැහැ. දිගටම ආනාපානයේ යෙදී සිටියා. ලා පාටට එළියක් දිස්සුවා. ඒ පැවතුනේ නැහැ. කීපටයක්ම එසේ දිස්සුණා. පැවතුනේ නැහැ. එසේ වෙනවාද? සිත විසර ගියේ නැහැ. සමාධිගත වුණා වගේ විනාඩි කිහිපයක්ම තැන්පත් වුණා. ඉන්පසු දිගට සිත පවත්වන්නේ කෙසේද? කාර්මික ඉදිරියට කළ යුතු දේ පහදා දෙන්න. ඔබ වහන්සේට නිරුක් නිරෝගී චිර ජීවනයේ පතමි. නැමෙ තමන්ගේ අත්දැකීමක් විස්තර කරලා මගෙන් අහනවා එහෙම වෙන්න පුළුවන්ද කියලා. Taman අත්දැක්කනම් කවුද දෙවන්නේ අවශ්‍ය කරන්නේ ඒකට මේ සහතික කරන්න යෝජනා කරන්න. තවසරයක් ඉදිරියට යන්න කරන්න තියෙන ඕක නැවත නැවත වෙන්න වෙනකොට බුද්ධුම විදිහට පන්නරයක් විශ්වාසයක් ඇති වෙනවා මේ සත්‍යය අපි පුළුවන් තරම් ප්‍රතික්ෂේප කරන එක තමයි අපේ හිතේ වැඩි. ඒ කියන්නේ ඇත්ත එළි වෙනකොට ඉදිරියට එනකොට අපි ආසක කරනවා. එයාට උණු වතුරක් කරනවා. ඒකල අපහසුරටපත් කරනවා. බොරු වෙනකොට නම් බොහෝම සාදරෙන් වැළඳ අරගෙන සිප වැළඳ අරගෙන ඉතින් අනනවා. ඉතින් ඒක නිසා මේකට බුදුහාමුදුර දෙන එක උත්තරයයි. ඕකට හරි කියන්නත් එපා, වැරදි කියන්නත් එපා. ඕක නැවත නැවත වෙන්න අරින්න වෙනකොට අනිවාර්යම සත්‍යයටමයි යන්නේ. අනිවාර්යම සම්මාදිට්ඨියටමයි යන්නේ. ඒ නිසා දෙවෙනි කොටසට උත්තරේ මේ සිද්ධිය වීම සඳහා කුමක් කළ යුතුද? Tamanට දැනුමේ හැටියට අන්නේ ඒ දේ කරන්ඩ බොහෝ වාර ගාණක් මේක වෙනකොට මේක මේක විසින්ම ප්‍රත්‍යක්ෂණය කරන උරගා බලලා निराවුල් කරලා සැකහැර පෙන්වලා දෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ මෛත්‍රී භාවනාව ගැන කියා දුන් විස්තරය මහත්සේ අස්වසිල්ලකි. අද දිනද මෛත්‍රී භාවනාව හා අප්‍රෝධය පිළිබඳ වැඩිදුරට ධර්මදේශනයේදී වදාරන සේක්වා. පින්වත් ස්වාමින් වහන්සේ ක්‍රෝධය පිළිබඳ ධර්මදේශනාවෙන් පසුව මෛත්‍රී භාවනාව කළෙමි. මා තුළද වෛර, තරහ, ක්‍රෝධ, ඊර්ෂ්‍යා ආදී දුර්ගුණ ඇති බව බොහෝ වේලාවක් මෙනෙහි කර ඒ දුර්ගුණ ඉවත් වේවායි සිතා අහං අවේරෝ හෝමි මෙනෙහි කළෙමි. පරයන්කේ වාඩි වී බොහෝ වේලාවකට පසු මට දැర్శණය වූයේ කහපාටට පිටිදිය වූ දියරයක් මත පෙන මතුවන අප්‍රසන්න දර්ශනයකි. ටික වේලාවක් එය තිබී නැවත නොපෙනී ගිය පසු නැවත මෛත්‍රී භාවනාවටම භාවනාවම කෙලෙමි. මීට පෙර අත් නොහිඳි අත්දැකීමකි. මේ භාවනාවට අදාළ නෝ දෙයක් දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට බොහෝ කුසල් සිදු වේවා. නෑ අදාළ වෙන්නේ නෑ මේකෙන් භාවනාවක් ඇදුනා මේකෙන් හැලහැප්පුණාට දිගට භාවනා කරගෙන යන තරම් යෝගාවචරයට විශ්වාසය තියෙනවා කරගෙන ගියා නම් මේකේ බාධාවක් වෙන්නේ නැහැ. බාධා වෙන්නේ මේකට බය වෙලා මේක ගැන සැක කරලා භාවනා කඩාගත්තොත් තමයි. ඒ නිසා කැඩුනොත් වැරදි.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 මෙසේ වේගයෙන් නොනැවතී වෙනස් වෙමින් කය පැද්දේ. මේ අවස්ථාවේ මෙනෙහි වීමක් සිදු නොවුනි. කායත් සමග සිතද පිටිපසින් යන බව වැටුණා. නාසයේ මොහොනේ මස් පිඩු තද වී ඇති බව දැනුණා. ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේ සිත කෙසේ පවත්වා ගත යුතුද? කොමන ආකාරයකට මෙහි කළ යුතුද? ඔබ වහන්සේට ගුරු ගැතියෙන් වැඳ පිදමි. තිරුවන් සරණයි. ඉතින් මේ ලිපිය කරන භාවනා ආනාපානෙද ඒක කොහොමද වැටුනේ මේ ඉඳගෙන ඉන්නකොටද වෙලා තියෙන්නේ හිටගෙන ඉන්නකොටද වෙලාද කියන කතාවක්වත් නැහැ. ඊයේත් මතක් කළා කිව්වා තමන් මේ මොනවා කරනකොටද මේ දේ මතුනේ කියලා ඉතිහාසය කියන්නේ නැතුව පාරට අහසින් ගෙඩියෙන්න වගේ මම තමයි ස්වාංශී ඇවිල්ලා බිල්ල වගේ කතා කරුවේ ඕම් බලාපන් මගේ බිල්ල කියලා තවත් බිල්ලෙත් පෙන්නනවා. ඉතින් මම මොනවා කියන්නේ? නිසා මම කියනවා මේක හොඳ නරක බලන්න ආයෙසෙන් මූලික උපදේශ අහලා භාවනා පටන් ගන්න ගැන පොඩ්ඩක් හොඳට කරගන්න. එතකොට මෙනෙහි කරන්න ඕන මොකක්ද කියලා ප්‍රශ්නක් එන්නේ නැහැ. ඒ වගේම ලියනකොට ලියන්නේ කොහොමද කියන පත්‍රිකාවත් කියවන්න. මේ වගේ මේ අද වගේ මේ 7 වෙනි 8 වෙනි දවසේ තාම කිසිම පදනමක් නැතුව විරහිත එක පාරට පටන් ගන්න තැනක් තියෙනවා කියලා කියන්නේ මූලික අයනු ආයනු ටිකේ තියෙන දුර්ලභකම. ඒකට දඬුවමට තමයි ඔය ඔය කරදර කරන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න හැමදම ආධුනිකයෙක් වාගේ අද පටන් ගත්ත කෙනෙක් වාගේ ආධිකම්මික විපස්සකයෙක් වාගේ අහන කෙනාට ඒ දන්න තැනකින් පටන් ගන්න හරින මේක පාරට බැසොත් කිසිම විදියකට උත්තර දෙන්න තියා sannivedana කරගන්නත් බෑ. ඒ නිසා මේ කර මේ දේ වෙන්නේ හිටගෙන ඉන්නකොට නැත්නම් සක්මන් කරනකොටද ඉඳගෙන ඉන්නකොට තීලවත් නැහැ නේ.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 එලෙස අක්‍රෝධ චර්තය නගා සිටීමට මම අද සිට උත්සාහ ගන්නවා. මීට පෙර ප්‍රශ්නවලදී ද්වේෂ චර්තය පිළිබඳව චිත්තක්ෂණින් චිත්තක්ෂණයට සක්මනේදී ගලා එන හැටිද වැඩසටහනින් පසු ගෙදර ගිය විට mental state of uh, confusion ඇතිවන බවද ප්‍රශ්න uh, විස්තර නැගුවේ මමයි. ඔබවහන්සේගේ කමඨහන් අනුව මා uh, වැඩි භාවනා අධ්‍යක්ීම් විස්තර කරනවා නම් භාවනාව මා කොටස් තුනකට බෙදා තිබෙනවා. එනම් ආනාපානය, සක්මන්,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 සංසිඳීමේදී හයියෙන් හුස්මක් ගැනීම කඳු රඟින්නෙකු හා නිදා සිටින කුඩා ළමයෙකු කරන්නක් මෙන් ස්වභාවික බව ඔබ වහන්සේ පැවසූ පසු මටද වෙන්නේ මේ බව තේරුම් ගතිමි. මගේ ආනාපාන අත්දැකීම් තවත් විස්තර කරනවා නම් පළවෙනි කොටස සමහර විට මගේ සිරුර කිසිත්ම නොදැනී ආශ්වාස ප්‍රශ්වාසයේ පමණක් දැනේ. සතුටුමත්ව බලා සිටිමි. දෙක තවත් සමහර විටක සිරුර ගල් පිළිමක්සේ දැනේ. සුඛ හෝ දුක්ඛ වේදනාවක් නැත. එවිටද සතිමත්ව බලා සිටිමි. තුන සමහර විට ආශ්වාසය කෙරෙනද ප්‍රශ්වාස වෙනතෙක් මද වේලාවක් බලා සිටීමට සිදුවේ. There is a minor uh, irregularity between in and out breathing. හතරෙන එක තවත් සමහර විට හුස්ම සිදුවන්නේ අංශක 120 ආනතියකට බව හැඟේ. මේ අංශ 180ද uh, 90ද තවත් ආනති වලටද පිටින් විට වෙනස් වේ. තවත් පස්වෙනි එක තවත් සමහර විට ආශ්වාසය ප්‍රශ්වාසය සිදුවන්නේ මිලිමීටර් 5ක් පමණ සුළු ප්‍රදේශයක් තුලසේ දැනේ. තවත් විටක එය මිලිමීටර් සෙන්ටිමීටර් 15ක් පමණ දිගු දුරකින් හැඟේ. ඊළඟ කාර්යය සමහර විටක ආනාපානෙ නොදැනියයි. මේ බොහෝ වාර ගණනක් නිරීක්ෂණය කර මා තේරුම් ගත්තේ ආශ්වාස ප්‍රශ්වාස සිදුවන්නේ ඉබේ ක්‍රියාත්මක වන රෝග යන්ත්‍රයක් මෙන් නොව වෙනහළු වලට අවශ්‍ය විට පමණක් වාතය ඇතුළට ගන්නා බවයි. එහි කී සියලු අවස්ථාවල මා කරන්නේ තන්පත්තු සතිය නිරීක්ෂණය කිරීමයි. පෙර සිතුවිලි ගලාවෙත් ඒවා ආනාපානේ පාලනය කළෝය. නමුත් දැන් මට සාපේක්ෂ ලෙස සිතුවිලි මඩපවත් නැවත ආනාපාන සතිමත් විය හැක. ඔබ වහන්සේ වෙන වෙන කෙනෙකුගෙන් සතිය ආපසු ආවාද ආපසු ගන්නවාදයි පසු පසු මම ඒද නිරීක්ෂණය කළෙමි. මට හිතුනේ ආපසු ඉබේන බවයි. ඊයේ ධර්මදේශනයේ මේ පිළිබඳ විස්තර කළ ආකාරයට සිත ආපසු ගන්වා යයි ඔබ වහන්සේ කීවා ආකාරයට මම ඊයේ රාත්‍රියේ සුළු වේලාවක් නිරීක්ෂණය කළද මට තවත් හැඟුණේ සිත ආපහු එන බවයි. මේ පිළිබඳ තවදුරටත් සතියෙන් ඉදිරියේදී නිරීක්ෂණය කරන්නෙමි. ආනාපානයේ ඉරියව්ව පහසු නම් වරණ ඇතුළේ එනම් පහසු පුටුවක මට පය දෙකක් සතිමත් විය හැකිය. නමුත් බිම වාඩි වී නම් පැය භාගයක් වුවද ඉන්නේ අපහසුයිනි, ද්වේෂයිනි. දෙවනි කොටස සක්මන් භාවනාව. කාලයකට මම සක්මන වැඩියෙන් ප්‍රිය කරන අතර කාලයකට ආනාපානයට වැඩියෙන් ප්‍රිය කරමි. මම වැඩසටහනේ දෙකටම ඒ සම්බරතාවක් දීමට උත්සාහ කළෙමි. ඒ සාර්ථක විය. මීට පෙර වූයේ මා ආනාපානයේ සුවේට මහත්සේ ලොල් වී සිටින විට සක්මන් කරද්දී පවා මට අවශ්‍ය වූයේ ඉක්මනින් සක්මන අවසන් කර පරයන්කට යාමයි.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 මෙම ආයුරින් අධීරින් පසු පාද දෙකේම සම්පූර්ණ චලනය පිළිබඳ මට සතුටුමත් වී හැකි විය. දැන් පාදවල පමණක් නොව ශරීරයේ වෙනස් අවයවවලද චලනයේ සතිය නිබේම නිරීක්ෂණය වේ. වරක් ඔබ වහන්සේ මට කමඨහන් සුද්ධ කිරීමේ පරාර්ථ ධර්ම කෙරෙහි වරණතුරේ නම් බැල්ලේ ස්වභාවය, තෙත ගතිය ආදිය පිළිබඳ වඩ වඩා චලනයන් ගැන සතුටුමත් වන ලෙසටයි. නමුත් දැනුනේ බොහෝ විට මගේ සතිය වැලිවල ස්වභාවය පිළිබඳ යෙදී. මම සිනිල් වැල්ලක් ඇති සක්මනක් රළු වැල්ලක් ඇති සක්මනකට වඩා ප්‍රිය කරමි. මේ අතර කලින් සඳහන් කර ආකාරයට කාය විඥාණයෙන් රූප විඥාණයට මනෝ විඥාණයට සතිය මාරු වෙන ආකාරය ගැනද සතුටුමත් වෙමි. වෙනදාට මම සිතවිල්ලක් සම්පූර්ණ සිතවිල්ලක් ලෙස දිස්විය. නමුත් මේ වැඩසටහනේදී මා සක්මනේදී ලැබූ අලුත් අත්දැකීමක් වන්නේ හිත පිට ගිය විට මුළු සිතවිල්ලම නොසිතා එම සිතවිල්ල බාගෙට බාගෙන නවතා බාගෙට නවතා නැවත සක්මනේ සතිමත් වීමට හැකියමයි. භාවනාවේදී නැගින සිතවිලි වලට මහලෙකු වී සිටි මට දැන් නැගෙන සිතවිලි මගදීම නිරපා හැරීමට බොහෝ විට හැකිය. මේ හැරණුකට ආනාපානේ හා සක්මනේ නොයේදී අනිත් වැඩවලේදී මේදී මට පෙර හා සසඳා බලන විට සාපේක්ෂ ලෙස වඩා සතිමත් විය හැකිය.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 ඉතින් අඛණ්ඩව මේ ගැම්ම දිගට පවත්වන්න කියන එක තමයි මුළු සාමාන්‍ය උපදේශය. දානි කොටස දෙන වැඩසටහනේ කාලසටහන ඒ විදිහටම අනුගමනය කරන විට තද කායික වෙස්සක් දැනේ උපදේශ පතමි. ඒක තමයි ටිකක් ඇඟට අමාරුයි. ඉතින් හොඳ වැඩ කරනකොට ඉතින් මොකද කරන්නේ? වෙන තියෙනවා නම් තේල්ල තැහැල්ලු ක්‍රමයක් අපිටත් කියලා දෙන්න කියලා කියනවා. අමාරු කොහොමදත් අමාරුයි. ඒකේ දෙකක් නැහැ. මේවට කියන්නේ දුෂ්කර ක්‍රියා කියලා. ඒ නිසා ටිකක් කමාරලා නතරුණ ඇති අතප්පයක් කඩා ගන්න නැතුව. ඕමයක්. තුනේ කොට ධර්මදේශනයේදී පාණාතිපාතේ හා පරිශ වචන යන දෙකම ක්‍රෝධය නිසා වන බව ඔබ වහන්සේ දේශනා කළසේක. ජීවිතයේ කිසිම දිනක කුරාකෝමේ ගුටුවදු වරා මරා නැති මම බොහෝ පරිශ වචන කියමි. මුල් දින දෙකේම ද්වේෂ චර්යාවක් ඉදිරිපත් වූ ප්‍රශ්නත් මම මා ද්වේෂ චර්යාවක් ලෙස හඳුනාගත්තේත් මේ කන්ට්‍රෝල් කරගත නොහැකි පරස වචන කීම නිසාය. වහන්සේට දෙවන දින විස්තර කළ පරිදි මෛත්‍රී භාවනාව වැඩියද ඉන් මහත් සාහනයක් ලැබුණද පරස වචන කීමේ ලොකු වෙනසක් නම් දක්නට නැත උපදේශ පතමි. මට පරස වචන කිව්වොත් එම කන පැලෙන්න ගන්න. එච්චරයි මට කියන්නේ. ඔය දහුවෙලා නෑ අතපය දිගාරන කෙනෙක් කිට්ටුව වහලා. හම්බුරනවා මට්ටම් කරනවා. ඔය පරිසෝචන එක පැත්තක් නෙවෙයි දෙපැත්තක් තියෙනවා. ඒ නිසා හොඳ අයියහත් කෙනෙක් හම් වෙලා නැහැ. කියනවනම් ගිහලා කියන්න දෙකක් තුනක් කියනකොට මූණේ හැඩේ වෙනස් කරලා දෙයි. නැත්නම් භාවනා කරන්න යන්න. එතකොට එහෙම කලබල වෙන්නේ නැතුව ඔක් කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ මේ භාවනාදී අදිස්තර විස්තර කරන යනකොට ආනාපාන කරනකොට තුනී වේගන යනකොට කලකලොප්පම් වෙනවා. ඒත් ද්වේෂය. ඒත් නැවත හයියෙන් උස්ම ගන්නෙ ද්වේෂය. මේ හැම තැනකම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 පොඩි ආම්රෝ නිවන් දක්න යාට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා කරන්නත් බෑ. ඉතින් ඒ වැඩේ සාමාන්‍ය දෙයක්. කොළ ටික එකතු කරලා ගිනි තියෙන එක. ඉතින් කවුද හිතන්නේ මේකේ කෝටි කීයක් මැරෙනවද? නමුත් එකම දේ අපි චේතනාවක් නැහැ ඒක කියතයි මම චේතනාපූර්වක සතුන් මරන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. නමුත් චේතනාව තිබුණොත් නේද සතා මැරෙනවා. ඉතින් ඒක නිසා අපිට සුද්ධ වශයෙන් මේ ලෝකේ ඉන්නකම් මම කුණුවarp කියන එක විතරයි කියන්නේ සතුන් නම් මරන්නේ නැහැ කියලා කියන්න අමාරුයි. තවක හොඳට දිනු කරගෙන යන්න එතකොට තේරෙයි අපි ඉන්නේ කාගරි කොන්දක් උඩ අපි කන්නේ කාගරි බතක් අපි අඳින්නේ කවුරුද නැඳුමක් අපි ළඟින්නේ කවුරු හරි ඉන්න තැනක සංඥාන 100%ක්ම හිඟලානේ කන්නේ කිසි බයක් නැතුව කේතගේ මේ ඇඟේ තියෙන හරියක් තියෙන අනුන් දීපු කෑම ඇඳුම් සේරම අනුන්ගේ මේ සීනාසන සේරම අනුන්ගේ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 උපන්නාට මේලෝ වැනෙනවා වගේ කරන්නත් එපා. ශක්ති ප්‍රමාණේ අධි කුසලයට සතියට ආර්ය පරිේශන්ට යෙදුවොත් අපි පුංචිත්තක් කාටරි ආදර්ශයක් ඉතුරු කළා මැරෙයි. අන්න එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ. මේක වැඩේ අමාරු. ඒක පිළිබඳ කතා දෙකක් නැහැ. හතරෙනි ප්‍රශ්නේ ක්‍රෝධය හා ද්වේෂය සමානද වෙනස්ද? ඒවද එකේම එක එක මට්ටම්. ද්වේෂය කියලා සාමාන්‍ය කෙනෙක් ක්‍රෝධය කියලා කියන්නේ උග්‍ර මට්ටමට මතුනාට පස්සේ ක්‍රෝධ ස්වරූපයට යනවා ඒක. පස්වෙනි ප්‍රශ්නේ මෛත්‍රී භාවනාවේදී ඉරියව්ව ඊටා පහසු විය යුතු බව ඊයේ දේශනා කළසේක. ආනාපානයේදී ඉරියව්ව මෙලෙස පහසු වීම අවශ්‍යද? අවශ්‍යයි. මොකද මෛත්‍රියෙන් තමයි අපි ආනාපානෙත් පටන් අරගන්නේ. 6. අතුරු විපාක නැති එකම භාවනාව ආනාපානයේ බව ඔබ වහන්සේ දේශනා කළසේක. වරණතුළු දාහන මෛත්‍රී භාවනෙන් සමාජයේ ප්‍රවි සමාජ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 හතෙනි ප්‍රශ්නේ පාණාතිපාතා පාප කර්මෙන් මිදීමට අබේ දිය යුතු බවත් අදින්නාදානෙන් මිදීමට දානයක් කළ යුතු බව ඔබ වහන්සේ පැහැදිලි කරසේක. කාමමිත්‍යාචාරයේ පරිශවචනයේ සරාමේර යන පාප තුනෙන් මිදීමට කළ යුතු දේ විස්තර වූයේ කෙටියෙනි. මේ තව පොඩ්ඩක් පැහැදිලි කළොත් එයා අපේ ජීවිතය වෙනස් කරන තරම් අමාදහරාවක් වෙන උනවානවානය. එම නිසා කාමමිත්‍යාචාරයේ සරාපානේ හා පරිශවචන යන පාප කර කර ඇති අපට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 සිංහලෙන් තියෙනවා භාවනාවට ඇති උනන්දු හා ප්‍රීතිමත් අවස්ථාව දෙක භාවනා වැඩසටහන පසු ගෙදර ගිය විට ඇතිවන ව්‍යාකූල වික්ෂිප්ත ස්වභාවය තුන භාවනා කිරීමේදී සමහර දිනවල ඇතිවන එපා වූ ගතිය ගෞරව නමස්කාරයෙන් ඔබ වහන්සේගේ දෙපා නමෙද උපදෙස් පතමි දැන් උපදෙස් දෙන්න දෙයක් නැහැ මේක දිගට කරන්න දැන් මේ භාවනා කරනකොට මගදී යන්න හිතෙනකොට කොහෙද යන්නේ ආයෙ ගෙදර තීන්ස කලබල කරන්න එපා. ඔබ ගෙදරට පයින් ගහලා තියන්න එපා. ඒකට අදිසිය කරත් යන්න තැනක් නැති වෙනවා. ගෙදර තිබිච්චාවයි. මෙවුවා මේ වෙලාවෙන් වෙලාවට එන වෙනස්කම් කියලා හිතාන හදිස්සියේදී අතරමඟදී විනිශ්චය කරන්න යන්න එපා. තව එක හීනකින් රැයිලි වෙන්නේ නැහැ. හීන ගොඩාක් තව පේන්න තියෙනවා. ඕක බලාන බලාන අනේක තමයි කරන්නේ. එත්තකන් තල්ල කඩා ගන්න තුො ඉන්නවනම් ඒක තමයි ලොකු දෙය. හොඳයි අපි අරගෙන තියෙන විනාඩි 20ක් විතර අතිරේක කාලයක්